මත සන්තකය මහණෙනි භික්ෂුවක් කල්රිය කල කලෙහි ඔහුගේ පාසිවුරු සංඝයාට අයිතිය. එහෙත් ගිලානෝපස්ථායකයෝ බොහෝ උපකාර ඇත්තෝය. මහණෙනි සංඝයා විසින් කලරිය කළ මහණහුගේ පාසිවුරු ගිලානෝපස්ථායකයන්ට දෙන්නට අනුදනිමි. එහි යම් ලඝු භාණ්ඩයක් ලඝු පරිස්කාරයක් වේ නම් ඒවා සම්මුඛී භූත සංගයා විසින් බෙදාගත යුතුය. එහි යම් ගරු භාණ්ඩයක් ගරු පරිස්කාරයක් වේ නම් ඒවා ආගත අනාගත චතුද්දස්සික සංඝයාට අයිති විසර්ජනය නොකළ යුතු නොබෙදිය යුතු වස්තුය. ইহත දක්වන ලද්දේ කලුරිය කළ භික්ෂූන්ට අයත් චීවර ආදී වස්තුන් පිළිබඳ විනය නීතිය. එයින් දැක්වෙන්නේ කාල ක්‍රියා කළ භික්ෂුවකට අයත් චීවර ආදී වස්තුන් සංඝයාට මිස නෑයන්ට හෝ ගෝලයන්ට හෝ අයිති නැති බවය. සංඝයා විසින් පාසිවුරු ගිලාන උපස්ථායකයන්ට දිය යුතුය. ගිලානෝපස්ථානය එකකු විසින් කරන ලද නම් සියල්ල ඔහුට දිය යුතුය. උපස්ථායකයෝ බොහෝ වෙත්නම් බෙදා දිය යුතුය. වඩා උපස්ථාන කළ තැනැත්තාට වැඩි කොටස දිය යුතුය. කලුරිය කළ මහනහුගේ පාසිවුරු දහසක් අගනේද උපස්ථායකයන්ටම දිය යුතුය. ඉදින් පාසිවුරු නැත්තේ නම් අන්‍ය පරිෂ්කාර ඇත්තේ නම් පාසියුරු වෙනුවට ඒවා දිය යුතුය. කලුරිය කළ භික්ෂුවගේ පාසියුරු නොවටනා ඒවා නම් අන් පිරිකරත් සමග ඒවා උපස්ථායකයන්ට දිය යුතුය. උපස්ථාන කළ අය ගිහි වුවද ස්ත්‍රීන් හෝ වුවද ඔවුහු පිරිකර කොටස ලැබීමට සුදුස්සෝය. එක් වස්තුවක් දෙදෙනෙකුට අයිති කලෙහි එක් භික්ෂුවක් කාලක්‍රියා කළහොත් ඒ වස්තුව ජීවත්වන භික්ෂුවට අයත් වෙයි. බොහෝ දෙනෙකුන්ට අයත් වස්තුවක් හිමියන් බොහෝ දෙනෙකු කලුරිය කොට එක් භික්ෂුවක් ඉතිරි වුවද ඒ වස්තුව ඉතිරි භික්ෂුවට අයත් වෙයි. අන්තිම භික්ෂුවගේ මරණයෙන් ඒ වස්තුව සංඝයාට හිමි වෙයි. උපස්ථායකයන්ට පාසිවුරු දීමද කර්ම වාක්‍යයෙන් හෝ අපලෝකණයෙන් හෝ කල යුතුය. රෝගී භික්ෂුව ඔහුගේ පරිස්කාර ජීවත්වන කාලයේ අනිකෙකුට දී ඇතනම් ඒවා සංඝයාට හෝ උපස්ථායකයන්ට හෝ අයිති නැත. එහෙත් ඒ භික්ෂුව උපස්ථායකයන්ට සැලකිල්ලක් කළ යුතුය. සචේහි පංචසු සහධම්මිකේසු යෝ කෝචි කාලං කරොන්තෝ මමච්චේන මයිහං පරික්කාරෝ උපජ්ජයාස හෝතු ආචාර්යස්ස හෝතු සද්දිවිහාරිකස්ස හෝතු අන්තේ වාසිකස්ස හෝතු මාතු හෝතු පිතු හෝතු අඤ්ඤස්ස වා කස්සචි හෝතු තී වදති තේසං න හෝති සංගස්සේව හෝති නහි පංචන්න සහදම්මිකානං අච්චයේ දානං රෝහති ගිහීනං පන රෝහති සමන්ත පාසාదికා 953 පිටුව පස් සදහැමියන් අතුරෙන් යමෙක් කලුරිය කරන්නේ මාගේ ඇවෑමෙන් මාගේ පිරිකර උපාධ්‍යායාට වේවා ආචාර්යයාට වේවා සද්දි විහාරිකයාට වේවා අන්තේ වාසිකයාට වේවා මවට වේවා පියාට වේවා අන් කිසිවෙකුට හෝ වේවා යයි කියාද එසේ මල පසු අයිතිවීම සඳහා කරන දීමනාව වලංගු නොවේ. මලහුගේ පිරිකර සංඝයාටම හිමි වෙයි. මල පසු හිමිවීම සඳහා පස් සහදැමියන් කරන දීමනාව වලංගු නොවේ. ගිහියන් එසේ කරන දීමනාව වලංගු වෙයි. මරණ තනත්තා විසින් දෙන ලදුව ඔහු ජීවත්වන කාලයේදීම යමෙකු යමක් ගතහොත් එය ඔහුට අයිතිය. මේ කරුණ කුද්ද සික්ඛාවෙහි මෙසේ සඳහන් වෙයි. න රෝහත්තච්චයේ දානං පංචන්නං සහදම්මීනං සංගස්සේවද තං හෝති ගිහිනං පන රූහති කුද්ද සික්ඛාව 153 පිටුව